ඊළඟට ශාමලි මහත්මිය. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් ධානයෙන් විදර්ශනා කරන්න බෑ කියලා නේද ඔබ වහන්සේ කිව්වේ? ධානයෙන් සිත නිදහස් කරගෙන සමාධිය උදව් වෙනවා. ධානය තියෙද්දී විදර්ශනා කරන්න බැරි මොකද ධානයේදී අර එක අරමුණේ එකම ස්වરૂපය තමයි නැවත නැවත ගන්න. එතකොට සම්මත මේ දැන් ධානය පුරුදු කරන්නේ ගොඩක් ස්වාමීන් වහන්සේලා ධානය පුරුදු කරනව නේද? එතකොට මේ නිවනට ප්‍රයෝජනයක් නැති ධානය කියන එක. නිවනට ප්‍රයෝජනයක් තියෙනවා. ඒ තමයි සමාධිය තීව්‍ර කරනවා. සමාධිය තීව්‍ර වීමේ ගුණය අවශ්‍ය වෙනවා විදර්ශනා වඩන්න. අනිත් කාරණේ තමයි උන්වහන්සේලාට යම් දිට්ඨදාම සුඛ විහරණය සඳහා. ඒ කියන්නේ ක්ලේශ පරිදාහයන්ගෙන් සිත නිදහස් කරගෙන චිත්ත සමාධිය තුළ සුවසේ පවතින. බුදුරජාණන් වහන්සේ රූපාවචර ධානය හඳුන්වන්නේ දිට්ඨධම්ම සුඛ විහරණය හැටියට. දිට්ඨධම්ම කියන්නේ මේ ජීවිතේම සැපසේ මනස පවත්වන ක්‍රමයක් ඒක. ඉතින් ඒක පුහුණු කරගත්තු තැනත්තට සුඛ පටිපදාවේ ගුණධම් වඩන්න පුළුවන්. නිතර නිතර නීවරණ ධර්මයන්ගෙන් බාධා පැමිණෙන්නේ නැතුව. ඊළඟට අරූප ධානය වැඩුවෙන් පස්සේ ඒක බුදුහාමුදුරු හඳුන්වන ශාන්ත විහරණය කියලා. ශාන්ත විහරණය කියලා කියන්නේ සිත සියුම් කරලා සියුම් කරලා සියුම් කරලා ඊටාම් සූක්ෂම කරලා. ඒතකොට සිතේ අතිශය ශාන්ත තත්වයකටපත් කරනවා. ඉතින් එහෙම පුහුණු කළාම තමයි ඒක චේතෝ විමුක්ති කියන තැනට උපකාර වෙන්නේ. චේතෝ විමුක්ති, පඤ්ඤා විමුක්ති කියලා දෙආකාරයක් තියෙනවා. චේතෝ විමුක්ති කියන්නේ චේතනාවන්ගෙන් සිත නිදහස් කරන ක්‍රමය. ඒකට රූපාවචර ධානය, රූපාවචර ධානය වඩන්නට. එතකොට පඤ්ඤා විමුක්ති කියන්නේ ක්ලේශයන්ගෙන් සිත නිදහස් කරන ක්‍රමය. මේ දෙකම පුහුණු කරලා තියෙන කෙනෙකුට විතරයි අරහත්ත්වයටපත් වුනොත් නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ගුණාංග දෙකම කැමති වෙන අය එහෙම ප්‍රගුණ කරනවා. එහෙම නැති කෙනා විශේෂයෙන් ධානයකට යන්නේ නැතුව චිත්ත ඒකාග්‍රතාවයවත් සමාධිය දියුණු කරගෙන සුෂ්ක විදර්ශනාවත් එක්ක යනවා. ඒක ඉතින් තම තමන්ගේ රුචිකත්වයත් එක්ක තමයි ඒක කරන්නේ. එතකොට ධානයේ සුඛය සඳහා පමණයිනේ. සුඛය සඳහා පමණක්ම නෙමෙයි ඒක විදර්ශනාවට උපකාර වෙනවා යම් යම් පැතිවලින් මොකද අර අපි කිව්වේ අර දැන් ලුණු ටිකක් දැම්මහම මේකේ ලුණු රස තියෙනවා තව ඕනම් තීව්‍රතාවය වැඩි කරන්න පුළුවන් අන්න ඒ වගේ සමාධි ගුණය වැඩිවීම වඩා ප්‍රබලව මේ ගමන යන්නට විශේෂයෙන් දැන් ප්‍රතිපදාව සතරාකාරයකින් දක්වනනේ දුක්ඛාපටිපදා සුඛාපටිපදා සහ දන්දාභිඥා කිප්පාභිඥා කියලා එතන ප්‍රතිපදාව සුඛ ප්‍රතිපදාවක් බවට පත් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ චිත්ත ඒකාග්‍රතාවයෙන් නිවන ධර්ම යටපත් කිරීමත් එක්කලා. මේ ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි තේරුණා.